තව ප්‍රශ්නයක් තියෙනවා. කාම රාග සහ කාම යනු දෙකක් බවත් කාම රාග නැතත් කාමයේ තිබිය හැකි බවත් අසා ඇත. එවිට අනාගාමී බුද්ධලයාගේ දුරවන්නේ කාම රාගය නිසා අනාගාමී බුද්ධලයාට කාමයේ තිබිය හැකිදයි පහදලා දෙන්න කියලායි මේ ඉල්ලා හිටියේ. මේ ධර්මයේ තුල වැදගත් දෙයක් තියෙනවා. යම් කිසි ප්‍රශ්නයක් ධර්මයේ තුල පැටලී සහගතව ආවනම් එහෙම විසඳගන්න බැරි වෙන විදිහට සූත්‍ර වලින් මේක හොඳට निराකරණය කරපු තැනක් තියෙනවා අභිධර්ම. අභිධර්ම කියන්නේ 아무තු එකක් නෙමෙයි. ධර්මයේම තමයි. ධර්මයේ අති විශේෂ කොටස් තියෙනවා. යමක් තෝරා ගැනීමට මූල ධර්ම ලස්සනට විග්‍රහ කරලා පෙන්නපු තැන. ඒ ටික වෙන් කළා තමයි අපි ධර්ම කිව්වේ. දැන් නම් ධර්මයේ නියම තමයි ඔක්කොම. මෙන්න මෙතන විග්‍රහ කරනකොට පේනනවා. අකුසල් සිත් 12ක් මේ පෘථජන පුද්ගලයාට හට ගන්නවා. ලෝභ සිත් 8ක්, ද්වේෂ සිත් 2ක්, මෝහ හිත් දෙකක් සියලු අකුසල් ওই 12 තියෙන්නේ. මේ හරි ගැඹුරු පැත්තක් ওই චිත්ත කාණ්ඩයත් එක්ක තියෙන සම්බන්ධය. කුසල් සිත් අකුසල් සිත් ආදී වශයෙන් පටන් ගන්නකොට අකුසල් සිත් 12ක්. අහේතුක සිත් 18ක්, කාමසෝබන සිත් 24ක් කියලා සිත් 54ක් ඔය ආදී වශයෙන් සිත් ගන්න ක්‍රමයක් තියෙනවා. ඒක හරි සූක්ෂම ක්‍රමයක්. කොතනකවත් පැටලිලා හැම නැහැ. සමහරවල් තේරුම් ගන්න බැරුවාම පටලවා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් තෝරා ගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම පෙන්ලා තියෙනවා ඒ ඒ මාර්ගඵල ලාභීන්ට මේ සිත් වලින් කුමද්ද ඇති වෙන්නේ කුමද්ද ගෙවෙන්නේ. ලස්සනට විග්‍රහ කරලා පෙන්නනවා. අන්නේ විග්‍රහයේදී පෙන්ලා තියෙන ලස්සන දෙයක්. සෝවාන් ඵලයටපත් වෙනකොට අර ලෝභසිත 8කින් දිට්ටි සම්පවිත හිත් කියන හතරක් තියෙනවා. ඒ අටෙන් හතරක් දිට්ටි සම්පවිතයි හතරක් දිට්ටි විපයුත්තයි දෘෂ්ටියෙන් තෝරයි. සෝවාන් පුද්දලයා දෘෂ්ටිය ඉබින්දේ හරිනවා. සක්කාය දිට්ටි බිඳහරපුවාම දිට්ටි සම්පවිත වෙන්නේ නැහැ කවදාවත්. දෘෂ්ටිය සමගිය දෙන්නේ නැහැ. ඔහුගේ හිත. ලෝභ සිත් අටෙන් දෘෂ්ටි සම්පවිත හතර සෝවාන් පුද්දලට නැති වෙනවා. මෝහි තොලින් විදිකිච්ඡා සම්පවිත හිත උද්දච්ච සම්පවිත හිත කියලා සිද්දකයකින් එකක් නැති වෙනවා විදිකිච්ඡා. ওই ටික සෝවාන් වෙනකොට ඉවරයි. සකෘදාගාමි වෙනකොට අර द्वේෂ සිත් වල තියෙන තරමක් දේශ සිත් දෙකක් තියෙන එක තුනී වෙනවා. ඉවර වෙන්නේ නැහැ. අනාගාමී ඵලයටපත් වෙනකොට අර द्वේෂ සිත් දෙකක් දුරු වෙනවා. මෝහිත වලින් උද්දච්ච සම්පවිතතාව ඉතුරුයි. ලෝභ සිත් වලින් හතරක් ඉතුරුයි. එන්න එන්න බලය තුනී වුණාට ඉතුරු ඉවර නැහැ. එනා සෝමනස්ස සහගත ditthi upayita hita ditthi upayita සසංකාරික සිත උපේසා සහගත ditthi විපරිත සිත, ditthi විපරිත සසංකාරික සිත කියන. ඔන්න ඔය සිත හතර අනාගාමීලා තියෙනවා. ඊළඟේ වයිති ලෝභ හිත වලට. ලෝභ හිත ඒකාන්තයෙන් පාපහි. රාගයේ පොඩ්ඩක් හරි කිලුට සහිතයි. ඊළඟ ඒ අනුව ධර්මානුකූලව කිව්වොත් අනාගාමී පුද්ගලයාට ලෝභ හිත හතරක් පහළ වෙනවා නම් ඔට ලෝභය පහළ වෙන්නේ නැද්ද? එහෙනම් මොකද්ද මේ වෙනස? අනුසය සමග කාම රාගය නැති වෙනවා. කාම රාග කියන්නේ කාම උපාදාන නැහැ. කාම රාගයේ ස්වභාවය තමයි කාම උපාදානයි. බලවත්. බලවත් වුණොත් තමයි ඒක වැඳෙන්නේ. අනාගාමී බුද්ධිලාට ඊට වඩා බලවත් දෙයක් තියෙනවා යහපත් පැත්තේ. මොකද්ද? ධර්ම උපාදානයක් තියෙනවා. ධර්ම ප්‍රසාදයක්. අන්නේ ඇතින් ධර්ම ප්‍රසාදය නිසා කවදා හරි ලැබූ අත්බැවක් ඇතනම් ඊට අනුකූල වන්නා වූ ධර්ම අත්බැවක් ලැබලා සුද්ධාවාසයේ උපදිනවා මිසක් වෙන උපාදාන වෙන්න ලෝකේ උපාදාන වෙන්න කාමයට නැගී සිටින පළවෙනි වෙන්න බෑ. ඒකයි කිව්වේ කාමරාග දුරු වුණා කියලා. කාම දුරු වුණා නම් සම්පූර්ණ රහතන් වහන්සේ. ඔය කාරණා දෙක තෝරා ගන්න ඕන. පොත්වල ඔක තෝරලා නැහැ. අනුසහගත කාම රාග දුරුණා කියන මිසක් කාමයයි කාම රාගයයි දෙකක් දෙකක්ද කියලා විග්‍රහ කරලා නැහැ. එකයි අඩුව. මේ කාමයයි කාම රාගය කියන්නේ එකක් නා. අනාගාමි බුද්ධිලාට ලෝභයි හතරක් ඉතුරු වෙන්න බෑ ගෙවිලා යන්න ඕනේ. එන ධර්මයට අභිධර්මයට විරුද්ධයි එහෙම කාම මාත්‍රයක්වත් නැහැ එහෙම කිව්වොත්. ඉතින් මේක අපිට එච්චර ප්‍රශ්නයක් නැහැ. අපිට මේක අගමුල හොයා වික්ෂිප්ත වෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. එන බුදුරන් වහන්සේ දේශනා කළේ අනාගාමීලා නවතින්න නෙමෙයිනේ. සියලු කෙලෙස් කෙලවර කරනකන් නවත් ගමන ඉවර කරන්න එපා. ඉවරයි කියලා හිතන්න එපා. අනාගාමීලා නවතින එකක් තිබුණා නම් එහෙම ඒක ඇත්නම් එහෙම තමයි ඔබ හිතන්න වෙන්නේ. බුදුරන් වහන්සේ මේක පෙන්වුවේ නැහැ. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් අනාගාමි තත්ත්වයටපත් වෙලා ඉන්නකොට දැන් උත්සාහයේ වීරිය පෙරමින් කරන්නේ ඒ අවස්ථාව දැකලා අහනවා ඇයි මහණ දැන් වැඩිපුර ඉස්සර වාගේ උත්සාහ වීරිය නැත්තේ කර්මස්ථානය වඩන්නේ නැත්තේ මොකද ස්වාමිනේ කොහොමත් මන් දන්නවා අනාගාමි මං අපාගත වෙන්නේ නැහැ කොහොම කාම ලෝකෙ උපදින්නෙත් නැහැ ඉපදුනත් එහෙම බබළුවින් කෙලවලා ඉන්නේ මගේ ගමන බුදුරන් වහන්සේට මෙහෙම කියනකොට අහන බුදුරන් වහන්සේ මහාන අසුචි අතේ ගාගෙන කාමීටයි අසුචි වල උපමා කළේ අසුචි අතේ ගාලා හිටන් අස පිහිදාගෙන ඉබල බැලුවොත් මොකද වෙන්නේ සුවඳද ගෑවිච්ච අසුචිය පිහිදා ගන්නා පේන්නේ නැහැ ඉඹලා බලනවා ගඳයි නේද එහෙනම් හිතන්නකෝ ඔය අනාගාමිලා ඉතුරුලා තියෙන ටික අයින් කරගන්න ඒකත් ගඳයි ඒකත් හොඳ එකක් නෑ උතන. ඒ පාර මොකද උන්වහන්සේ උත්සාහය වීරිය කළා රිහත්ලවත් වුණා. ඉන් එන අපිට තියෙන්නේ කොතනකවත් මේ තැනක් අල්ලාගෙන නවතින්න නෙමෙයි. තමා තමා කෙරෙහි වරන්ඩ රාගය ඉවර නෑ, ද්වේෂය ඉවර නෑ, මෝහය ඉවර නෑ. හැබැයි ඉවර කරන මගේ බුදු පියාණන් වහන්සේ දුන්න අප්‍රමාදෝ ඒ කවද්ද ඒක කරන්නේ? ඒ තාකාර මගේ ගමන අවසානයක් නෑ උපරිමයි එතනයි. අන්න එහෙම අදිෂ්ඨානයක් කරගෙන ඉවෙලා ඒමක වඩන්න පූර්ණේ කරගන්න තනින් තන අතරමඟ වික්ෂිප්තතාවයන් ඇති කරගන්නේ නැතුව